ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කොට අවසන් කළේ චිත්තචෛසික ධර්මයන් පිළිබඳව. එතකොට අද දිනේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයේ 6 වෙනි පරිච්ඡේදයේ වශයෙන් තියෙන රූප සමුද්දේශය පිළිබඳව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පරමාර්ථ ධර්ම 82ක් වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා. ඒ 82 හැටියට අපි මුලින්ම සාකච්ඡා කළා චිත්ත පරමාර්ථය පිළිබඳවත්, චෛසික පරමාර්ථය පිළිබඳවත්. ඒතර චිත්ත චෛසික ධර්මයන් නොඑක් ප්‍රභේදයන් ඔස්සේ සාකච්ඡා කොට අනතුරු අපේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ මේ අභිධර්මාර්ථ සංග්‍රහයට අනුරූපීව රූපකාණ්ඩය පිළිබඳව. ඒතර රූපකාණ්ඩය පිළිබඳව සාකච්ඡා කරනකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි මුලින්ම දක්වා තිබෙන්නේ එත්තාවතා විභත්තාච කියන ආකාරයට පටන්ගෙන අපේ මුල් කාලීනව මේ සාකච්ඡා කරන්නට යෙදුනේ චිත්ත චෛසික ධර්මයන් පිළිබඳව. ඒතර එතෙන් පටන් ඒ සාකච්ඡාව නවත්වා, ඒ කියන්නේ චිත්ත චෛසික ධර්ම පිළිබඳව ප්‍රභේදයන් දක්වා අනතුරුව සාකච්ඡා කරන්නට තියෙන්නේ රූපං දානි පෞච්චති. මේ රූපයන් ගේ ස්වභාවය පිළිබඳවයි සාකච්ඡා කරන්නේ. එතකොට රූපයන් පිළිබඳව ආකාර පහකින් මේ රූපය විග්‍රහ කරනවා. මේක අභිධර්මාර්ථ සංග්‍රහයේදී පෙන්වා දෙන්නේ සමුද්දේසා විභාගාච සමුට්ඨානා කලාපතෝ පවත්තික්කමතෝ චේව පංචදහ තත්ත සංඝහෝ කියලා මේ කාරණා පහ දක්වනවා. එතකොට අපි සිත පිළිබඳවත් සිහිපත් කරනකොට මේ සිත කියන්නේ කවරක්ද කියන එක මුලින්ම අර්ථ කීපයක් යටතේ සාකච්ඡා කළා. එතනදී අපි සිත පිළිබඳව සිහිපත් කළා චින්තේ තීති චිත්තං. ඊළඟට චින්තන මත්තං චිත්තං. ආරම්මන විජාන්න ලක්ෂණං චිත්තං කියලා මේ සිත ගැන සාකච්ඡා කළා. එතකොට ඒවා තේරුම් දැන් දන්නවා. ඒ නිසා විග්‍රහ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ චෛසික ධර්ම ගැන සාකච්ඡා කරනකොටත් අපි චෛසික ධර්ම ගැන ඉගෙන ගන්නකොට ඒවා හැඳින්වුවේ චේතසි නියුත්තා ධම්මා චේතසිකා මේ සිතත් සිත තුල සිතෙහි යෙදෙන්නේ යම් ධර්මයක්ද ඒ යෙදෙන ධර්ම තමයි චෛසික ධර්ම හැටියට පෙන්වා දුන්නේ. ඒතර රූපයන් ගැන සාකච්ඡා කරනකොටත් රූපය තුලත් ඒ ආකාරයෙන්ම නොඑක් ප්‍රභේදයන් දක්වනවා. ඒතර මේ ගාථාව තුලින් පෙන්වුවෙත් ඒ ප්‍රභේද පහක් සමුද්දේශා විභාගාච. දැන් සමුද්දේශ කියලා කියනවා දැන් රූපය පිළිබඳව නාම මාත්‍රිකව කරන හැඳින්වීම සමුද්දේශය කියලා හඳුන්වනවා. ඒතර සමුද්දේශා විභාගාච. ඊළඟට රූපයන් නොඑක් ආකාරයන් යටතේ විභාග කොට දක්වනවා. මේ රූපයන්ගේ ප්‍රභේදයන් පිළිබඳව. ඊළඟට සමුද්දේශා විභාගාච සමුට්ඨානා. එතන සමුට්ඨානා කියලා කියන්නේ රූප හටගන්න හේතු ධර්ම තියෙනවා. අන්නේ රූපයන් හටගන්නා හේතු ධර්ම කවරක්ද කියන එක පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඊළඟට සමුත්ථානා කලාප දැන් රූපයන් පහළ වෙන්නේ තනි තනි වශයෙන් නෙවෙයි. ඉතින් අපි සිත ගැන ඉගෙන ගන්නකොටත් සිහිපත් කළා සිත් පහළ වෙන්නේ තනිව නෙවෙයි චෛසික ධර්මත් සමගින්ම පෙරපසු නොවේ පහළ වෙනවා කියලා. ඒ ලක්ෂණත් අපි කිව්වා ඒක උප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා කියලා කාරණා හතරක් යටතේ. එතකොට මේ රූපයන් පහළ වෙනකොටත් රූප කිසිවක් තනිව පහළ වෙන්නේ නැහැ. ඒවා පහළ වෙන්නේ කලාප වශයෙන්. ඒතර කලාප කියලා කියන්නේ සමූහ මිටි වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒතර ඒවා අපිට ඉදිරි දිගින ගන්න පුළුවන්. ඒකත් මේ රූපයන් තුළ විග්‍රහයට ලක් වෙනවා. කලාප වශයෙන් සමුට්ඨානා කලාපතෝ එන පවත් එක්කමතෝ චේව කියන්නේ රූපයන් පවත්නා ස්වභාවය ඒ ඒ භවයන් තුල රූපයන් පවතින්නේ කවර ස්වභාවයෙන්ද කියන එකත් සාකච්ඡා කරනවා. අන්න ඒ ආකාරය පහ තමයි මේ රූපය ගැන සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට දැන් රූප පිළිබඳව සිහිපත් කරනකොට දැන් රූප කියලා කියනකොට දැන් නාම රූප ධර්ම වශයෙන් ඉගෙන ගන්නකොට නාමයන්ට නාම කියන නාමයේ භාවිත කළේ කවරක් නිසාද කියන එක අපේ ඉගෙනගෙන තියෙනවා. ඒතර නාම කියලා සිහිපත් කළේ අපි දැන් මීට පෙර සාකච්ඡා කරපු හැම දෙයක්ම නාම. ඒ කියන්නේ චිත්තචෛසික ධර්ම. ඒවා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ නමේ අනුසාරයෙන් පමණයි. එතකොට ඒවට නාම කියන ඒ නාමය භාවිත කරන්නේ නාමං නමන ලක්ෂණං. කියන අරමුණු විශේෂෙහි නැමෙන ස්වභාවයෙන් යුක්ත වෙන නිසා තමයි නාම කියලා භාවිත කරන්නේ. නාමයේ අනුසාරයෙන් තමයි දැනගන්න තියෙන්නේ. දැන් පස්සෝ වේදනා සංඥා ආදී වශයෙන් කියනකොට ඒ නම ඔස්සේ තමයි අපිට දැනගන්න තියෙන්නේ. වෙන ආකාරයක් නැහැ. ඒ නිසා ඒවට නාම කියන පදේ අපි භාවිත කළා. ඉතින් රූපයන්ට මේ රූපය කියන නම භාවිත කරන්නේ කවරක් නිසාද? ඒක තථාගතයන් වහන්සේගේ දේශනාව තුළම විග්‍රහයට ලක් කරන්නේ දැන් රූපයට රූප කියලා නම භාවිත කරන්නේ දැන් නාමං නමන ලක්ෂණං රූපං රුප්පන ලක්ෂණං. එතකොට මේ මෙතන රුප්පණය කියලා කියන්නේ මේ විරුද්ධ ප්‍රත්‍යයන්ගේ පහර ලැබ දැන් වෙනස් ආයුරකට පත්වන නිසා රූප කියන නාමය භාවිත කරනවා. ඒක තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති කේන රුප්පති සීතේන පිරුප්පති උන්හේන පිරුප්පති jigacchāya පිරුප්පති විපාසාය පිරුප්පති ඩංස මකස වාතාතප සිරින් සප සම්පස්සේන පිරුප්පති අන්න ඔය ආකාරයෙන් තමයි රූපය කියන එක තථාගතයන් වහන්සේ විග්‍රහයට ලක් කරන්නේ සූත්‍ර මෙතන පෙන්වා දෙන්නේ රුප්පතීතිකෝ භික්කවේ තස්මා රූපං තිබුච්චති මේ රුප්පණය වෙන නිසා රූප කියලා කියනවා. එතකොට ඒක සාරිපුත්ත තෙරුන් වහන්සේ විසින් කාමසූත්‍ර නිර්දේශයේදී ඒක විග්‍රහයට ලක් කරනවා කුප්පති ගට්ටීයති පේලියති කියලා ලක්ෂණ තුනකින්. කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබ කිපෙන ස්වභාවයෙන් කුප්පති නට ඝට්ටි යති විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබ ඒ පවත්නා ස්වභාවයට අනුරූපීව වෙනත් අයුරකට ලක් වෙනවා. මේ ගැටෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඊළඟට පීලියති විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබ පිළීමකටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි මේවාට රූප කියන නාමය භාවිත කරන්නේ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන දැන් මෙතනදී පෙන්වා දෙනවා දැන් කවර ආකාරයකින් කවර හේතුන් නිසා මේක කිපීමටපත් වෙනවද? ඒතර මෙතන කිපෙනවා කියලා කියන්නේ අර අපි සාමාන්‍ය ජීවිතයේදී සඳහන් කරන කිපීමක් වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. දැන් අපි සාමාන්‍ය විවහාරය තුලත් කියනෝනේ කිපුණා කියලා තරහා ගියා කියලා ওই විදිහට. නමුත් මෙතන මේ කුප්පති කිපෙනවා කියලා කියන්නේ ඒ අර්ථයෙන් දැන් අපි සාමාන්‍ය ජීවිතයේදීත් කියන මේ දැන් ඔන්න සෙම කිපුණා කියලා කියනවා. අන්න ওই විදිහේ ඇතිවන වෙනස් වීමක් තමයි මෙතන මේ රුප්පණය නැත්තම් කිපෙනවා කියන අදහස් කරන්නේ. ඊට පස්සේ ඒක විග්‍රහ කරන එකට හේතු දක්වලා සීතේන පිරුප්පති. මේ සීතල නිසා මේ ශරීරය විසම නැත්තම් පවත්නා ස්වභාවයට වඩා වෙනත් අයුරකට පත් වෙනවා. ඒක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් අපි සීතල ප්‍රදේශයකට ගිහාම අන්න රූපය වෙනස් වීමකට බඳුන් වෙනවා. අන්න එතකොට සීතල නිසා වෙන රූපණයක් එතන තියෙන්නේ. එතකොට සීතල ප්‍රදේශයක ඉඳලා ආපුවහම අපිට දැනගන්නත් පුළුවන්. ඒ කෙනාගේ මුහුණු වෙනස් වෙලා තියෙන ආකාරය, හැම වෙනස් වෙලා තියෙන ආකාරය අන්න රූපණේ ප්‍රතිඵල ඒ තියෙන්නේ. අන්න සීතේන පිරුප්පති. ඒතර ඒක කොයිතරම් බලවත්ද කියනවා නම් දැන් ඒක දැඩි විදිහට පැවතුනොත් එහෙම ඒ තුලින් මරණය පවා සිදුවෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙන සමහර කාලවල දැන් ඉන්දියාවේ එහෙම සමහර ප්‍රදේශවල අධික සීතල හට ගන්න වකවානු තුල මිනිස්සු මිය පරලෝ යනවා. ඒතකොට සීතලෙන් ඇති කරන රුප්පණය හේතු කොටගෙන ඊළඟට කියනවා උන්නේන පිරුප්පති. දැන් ඌෂ්ණය නිසාත් මේ පවත්නා ස්වභාවය වෙනස් වෙනවා. ඒක පැහැදිලි අපි උෂ්ණ පළාතකට ගිහාම හරි මේ ප්‍රදේශය හරි උෂ්ණ කාලයක් උදා වුණාම හරිය දැනෙන වෙනස් වීම ශරීරයට ඇතිවෙන වෙනස්කම් Tamanට තේරුම් ගන්න පුළුවන්. අන්න උෂ්ණය නිසාත් මේ රූපය වෙනස් වීමකට රුප්පණයට ලක් වෙනවා. උන්නේන පිරුප්පති. ඊළඟට කියනවා jigacchāyapi ruppati. දැන් කුසගින්න නිසාත් මේ ශරීරයේ රුප්පණයට ලක් වෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් වැඩිහිටි අයට වඩා හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් කුඩා දරුවන්ට දැන් කුසගින්න නැති වුනහම සමහරලාට ඒක දරා ගන්න බැරි වුනහම දඟලනවා. සමහරට අඬනවා. අන්න ඒ කුසගින්න නිසා ඇතිවන රුප්පණය ඒ තුලින් එතකොට දැන් ඒ තුලින් පහළවන රූප කලාප දැන් කුසගින්න ඇති වුනහම ඒ වෙලාවේ ඇතිවන රූප කලාප බොහොම මලානික රූප කලාප දුර්වර්ණ රූප කලාප තමයි ඇති වෙන්නේ. එතකොට ඒක තමයි මේ පෙන්වා දෙන්නේ jigacchāyapi ruppati. එනි පිපාසායපි ruppati මේ පිපාසයේ හේතු කොටගෙනත් ශරීරයේ නොයෙකුත් වෙනස් වීම හට ගන්නවා. පිපාසායපි ruppati. ඊළඟට ඩංස මකස් වාතාතප සෙරින් සප සම්පස්සේන පිරුප්පති. මෙතන ඩංස කියලා කියන්නේ දැන් මේ දෂ්ට කරන සත්තු ඉන්නවා. එතකොට මේ දෂ්ට කරන සත්තුන් ඒ ශරීරයට දෂ්ට කළාම අන්න ඒ තුලිනුත් ශරීරයේ නොයෙකුත් රුප්පණයන් හට ගන්නවා වෙනස් වීම හට ගන්නවා ඊට පස්සේ මකස එතන මකස කියන්නේ මඳුරුවන් වගේ සත්තු දෂ්ට කරාමත් ඒ වගේ වෙනස්කමක් ඇති වෙනවා ඒක පැහැදිලි දැන් සමහරට මදුරුවෙක් එහෙම සිරුරට දෂ්ට කරාම එතන අපිට පේන වෙනම ඇතිවෙච්ච ස්වභාවයක් අන්න ඒ තුලිනුත් රුප්පණය වෙනවා ඊට පස්සේ වාතාතප දැන් මේ වාතය හේතු කොටගෙනත් ඒ වගේ රූපණයක් ඇති වෙනවා. ආතප කියලා කියන්නේ මේ අවුරශ්මිය. අන්න ඒ තුලිනුත් රූපණයක් ඇති වෙනවා. ඊළඟට සිරියං සප සම්පස්සානම් කියන්නේ මේ බඩගාගෙන යන සත්තු ශරීරයේ ස්පර්ශ වීම තුලත් අන්න ශරීරයේ රූපණයට ලක් වෙනවා. ඒ කියන්නේ දැන් ඔය දලඹුව වගේ සත්තු ශරීරයේ ස්පර්ශ වුණාම අන්න Tamanට ඒක පැහැදිලිව පේනවා ශරීරයේ රුප්පණයක් හටගෙන තියෙනවා කියන එක. අන්න ඒ ආකාරයෙන් ඇතිවන මේ වෙනස් වීම තමයි මෙතන රුප්පණ කියලා හඳුන්වන්නේ. අන්න ඒ ඔක්කොම මේ රූප කයත් එක්ක රූපයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දේවල්. ඉතින් අන්න මේ රුප්පණය කියන එක හොඳින්ම තේරුම් ගන්න නම් Taman ඒ පිළිබඳව නුවණින් මේක වටහා ගන්න ඕන. දැන් චෛස් එක ආදී ධර්මයන්ටත් තියෙන අවස්ථා තුනක් විතරයි. ඒ කියන්නේ උප්පාද, තితి, භංග කියන අවස්ථා තුන. රූපයන්ට තියෙන්නේ ඒ අවස්ථා තුනම පමණයි. උප්පාද, තితి, භංග කියලා. ඒකේ වෙනසක් තියෙන්නේ දැන් සිතේ උපාදක්ෂණයයි, තිතික්ෂණයයි, භංගක්ෂණයයි එක හා සමානයි. නමුත් රූපේ උපාදක්ෂණය සිතේ උපාදක්ෂණයට සමානයි. රූපේ භංගක්ෂණය සිතේ භංගක්ෂණයට සමානයි. නමුත් ටිතික්ෂණය සමාන නැහැ. ඒතර ටිතික්ෂණය චිත්තක්ෂණ 49ක්. මේ දැන් රූපයක ආවුෂ ඔක්කොම චිත්තක්ෂණ 17ක් කියනකොට එතන තියෙනවා කුඩාක්ෂණ 51ක්. ඒ 51කින් උපාදක්ෂණයයි ටිතික්ෂණයයි ඒ කියන්නේ භංගක්ෂණය අයින් කළාම ටිතික්ෂණය තියෙනවා කුඩාක්ෂණ 49ක්. අන්න එතකොට අන්න ඒ 49ක් පවසෙන නිසා තමයි මේ රූපයේ විරුද්ධ ප්‍රත්‍යයන්ගේ පහර ලබන්නට උපනිශ්‍රය වෙන්නේ හේතුවක් වෙන්නේ. නමුත් චිත්තචෛසික ධර්මයන් හටගෙන ඒ හටගත් ක්ෂණෙහිම නිරුද්ධ වන නිසා ඒවා විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලබන්න රුප්පණය වෙන්න තරම් අවස්ථාවක් පවතින්නේ නැහැ. ඒ පවතින සීමිත කාලය හේතු කොටගෙන. ඉතින් දැන් මෙතන රුප්පණය කියලා කියන්නේ මේ පවත්නා රූපය තවත් වෙනත් අවස්ථානන්තරයකට පත්වෙනවා කියන එකක් නෙවෙයි. දැන් මෙතන රුප්පණය කියන එක පැහැදිලි කරන නොයෙක් උපමාවල් දක්වලා තියෙනවා. දැන් ඒක එක තැනක උපමාවක් වශයෙන් පෙන්නනවා. දැන් පිටි ටිකක් අරගෙන දැන් තවත් එතන උපමාවක් තියෙනවා දැන් ඉටිපන්දමක්. ඉටිපන්දමක් දැල්ලුවාම දැන් ඉටිපන්දමක් මුලින් තියෙන ස්වරූපයක් තියෙනවා. ඉතින් මේක දැල්ලුවාම දැන් මෙතන මේ තේජෝ ධාතුවේ කියන්නේ විරුද්ධ ප්‍රත්‍යයන්ගේ පහරක් ලැබීම හේතු කොටගෙන දියාරු බවට පත් වෙනවා. හැබැයි එතන දියාරු බවට පත් වෙනවා කියන්නේ දැන් රුප්පණය වීමක්. හැබැයි ඒක දැන් ඉටිපන්දමේ තවත් අවස්ථාවක් හැටියට ගත්තොත් වැරදි. ඒක ඉටිපන්දමේ තවත් අවස්ථාවක් නෙවෙයි. දැන් ඉටිපන්දමේ තිබුණු රූප කලාප ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වුණා. එතන මෙතන දියාරු බවට පත් වුණා කියලා කියන්නේ ඒ රුප්පණය ඵලයක් නැත රුප්පණය වීමක් හැටියට එතන සිදු වෙනකොට එතන තියෙන්නේ අලුත්ම රූප කලාප කොටාසයක්. අන්න එහෙම තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු දැන් පිටි ටිකක් අරගෙන දිය කරලා දැන් අපි නොයෙක් ආහාර පාන පිළියෙල කරනකොට දැන් ඒ දියාරු පිටි ටිකක් තාච්චියකට දැම්මහම ඒක ක්‍රමයෙන් ඝන වෙනවා. එතකොට ඒ තියෙන්නේ අන්න රුප්පණේ වීමක් තියෙන එතන. හැබැයි ඒ දියාරු පිටි ටිකම තමයි ඝන උනේ කියලා කිව්වොත් එතන රුප්පණය හරියට තේරුම් ගත්තා වෙන්නේ නැහැ. පැහැදිලිද දැන් මොකද හැම එකටම තියෙන උපාදිතටි භංග කියන අවස්ථා තුන පමණයි. එතකොට දියාරු පිටි ටිකේ තියෙන්නේත් උපාදිතටි භංග කියන අවස්ථා විතරයි රූප කලාපවල තියෙන්නේ. ඒක ඝන වුණා කියන තැනට ආවොත් ඒ පිටි ටිකම එතන රුප්පණය තේරුම් ගත්තා වෙන්නේ නැහැ. දැන් අතන දියාරු පිටි ටික දියාරු අවස්ථාවේම නිරුද්ධ වුණා. එතකොට දැන් තේජෝ ධාතුවේ උපනිශ්‍රය ලැබෙනකොට, ඒ කියන්නේ ගින්දර දානකොට එතකොට වෙන්නේ අර පිටිවල දැන් හැම එකම තේජෝ කලාප තියෙනවානේ. අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. කියන්නේ මේ මහා භූත ධර්ම හැම එකම තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ ඊට පස්සේ ඒ නිසා හටගන්න අනිකුත් රූප කලාප හැටියට දක්වන මේ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාස්තක කලාපය අවිනිබ්බෝග රූප කලාප හැටියට හඳුන්වන්නේ අවිනිබ්බෝග රූප කලාප කියන්නේ ඔවුන් කිසිම අවස්ථාවක වෙන් වෙන්නේ නැහැ. එකටමයි පවතින්නේ. එතකොට දැන් තේජෝ ධාතුව අපි ගින්දර දානකොට එතන තියෙන්නේ එතනත් තේජෝ ධාතුව තියෙන්නේ. එතකොට අර පිටිවලක් තියෙනවනේ තේජෝ ධාතුවක්. එතකොට අර බාහිරින් ඇති කරන තේජෝ ධාතුවේ බලය හේතු කොටගෙන අතන තියෙන තේජෝ ධාතුවත් උත්සන්න වෙනවා. අන්න එතකොට ඒ උත්සන්න වීම හේතු කොටගෙන අර දියාරු බවට පත් වෙලා තිබිච්ච රූප කලාප නිරුද්ධ වෙලා අලුත් රූප කලාප හට ගන්නවා. අන්නේ හට ගැනීම උනේ අර තේජෝ ධාතුවෙන් ඇති වෙච්ච කියන්නේ වෙනත් ප්‍රත්‍ය ධර්මයක වෙනත් හේතුවක් නිසා ඇතිවෙච්ච ස්වභාවයක් හේතු කොටගෙන ඒක ඝන බවටපත් වෙනවා. හැබැයි ඝන බවටපත් උනේ දියාරු වෙච්ච පිටි ටික නෙවෙයි. එතන ඒ පිටි එහෙම නිරුද්ධත්වයටපත් වුණා. අතන තියෙන්නේ ඒ අලුතින් පහළ වෙච්ච රූප කලාප කොටාසයක්. අන්න ඒ අනුව කල්පනා කරලා මේ රුප්පණය කියන එක තේරුම් ගන්නට ඕන. ඒතර තමයි ඒක නියමාකාරයෙන් තේරුම් ගත්තා වෙන්නේ. ඉතින් එතකොට අපි මේ රූප ගැන සාකච්ඡා කරනකොට දැන් අභිධර්මාර්ථ සංග්‍රහය තුළ අපි ඉගෙනගෙන තියෙනවා මීට පෙරත් රූප සියල්ල 28ක් තියෙනවා. ඒතර අපි අද දිනේදී කතා කරන්නේ මේ රූප සමුද්දේශය පිළිබඳව කියන්නේ නාම මාත්‍රිකව පමණයි මේ රූපය ධර්ම පිළිබඳව. ඒතර මුලින්ම පෙන්වා දෙන්නේ මේ මහා භූත ධර්ම හතරක් තියෙනවා. ඊළඟට මහා භූත රූප හතර නිසා ඇතිවන උපාදාය රූප කොටාසයකුත් තියෙනවා. ඊළඟට ප්‍රසාද රූප පහක් තියෙනවා. ඊළඟට ඒවාට අරමුණු වන විෂය රූප නැත්නම් අපි ගෝචර රූප කියලා කියනවා. ගෝචර රූප හතරක් වශයෙන් දක්වනවා. නමුත් ඒක හතක් වශයෙන් තියෙන අපි ඉදිරියේදී විග්‍රහ කරනවා. එතන තියෙනවා හතරක්. ඊළඟට තියෙනවා භාව රූප දෙකක්. ඉත්ත්‍ින්ද්‍රිය පුරුසින්ද්‍රිය කියලා. ඊළඟට තියෙනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා රූපයක්. ඊළඟට ආකාශ ධාතුව කියන පරිච්ඡේද රූපයක් තියෙනවා. හදේවත්තු රූපයක් තියෙනවා. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියලා විඤ්ඤාප්ති රූප දෙකක් තියෙනවා. ඊළඟට ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා කියලා මෙතන තවත් රූප කොටාස තුනක් තියෙනවා. ඊට පස්සේ උපචේ සන්තිත ජරතා අනිච්චතා කියලා ලක්කන රූප හතරක් තියෙනවා. ඒතර මේ අනුව තමයි රූප ගැන සාකච්ඡා කරන්නේ. අපිට මේව ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට මෙතන දැන් මහා භූත ධර්ම හතර තමයි මුලින්ම විග්‍රහයට ලක් කරන්නේ. ඒතර ඒක අර සූත්‍ර දේශනා තුලත් මේ භූත ධර්ම විග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙතනදී පෙන්වා දෙනවා අර චතුන්නංච මහා භූතානං උපාදාය රූපන්ති. දුවිධම් පේතං රූපං ඒකාදස විදේන සංඝහං ගච්ඡති කියලා. ඒ කියන්නේ මේ රූප ධර්ම මේ 11 ආකාරයට සංග්‍රහ වෙනවා කියලා දක්වලා තමයි ওই උපාදාය රූප දක්වන්නේ කොටස් වශයෙන් මේ විඥාප්ති රූප, භාව රූප, ලක්කන රූප, ඉන් අනතුරුව මේ හදේවත්තු රූප, ජීවිතින්ද්‍රිය රූප ඔය ආකාරයට දක්වන්නේ මේ රූපයේ බෙදෙන ආකාරය දක්වමින්. එතකොට දැන් මෙතන මූලික වශයෙන්ම පෙන්වා දෙන රූප කොටාසය තමයි මහා බුහුත රූප කියලා කියන්නේ. ඊට සූත්‍ර පිටකයේ තුලත් තථාගතයන් වහන්සේ දැන් මේ ධාතු විභංග සූත්‍රයේ දිහින් මජ්ක්‍ධිම නිකායේ මේ ධාතු පිළිබඳව දක්වනවා. එතකොට සූත්‍ර පිටකයේ තුල අපි ධාතු කොටස් ඉගෙන ගන්නකොට අපි ඉගෙනගෙන තියෙන්නේ දැන් පටවි ධාතු කියනකොට අපි දන්න දේ තමයි මේ තද ස්වභාවයෙන් යුක්ත දේ තමයි පඨවි ධාතුව. ඊට පස්සේ මේ වැగిරෙන ස්වභාවයෙන් යුක්ත දේ ආපෝ ධාතු. ඊළඟට මේ සීතල උෂ්ණ ස්වභාවය තේජෝ ධාතු. මේ පුම්බවන ස්වභාවය, සෙලවෙන ස්වභාවය වායෝ ධාතු කියලා. අභිධර්මාර්ථ සංග්‍රහය තුළ මේ අභිධර්ම පිටකය තුළ මේක විග්‍රහ කරනකොට පෙන්වා දෙන ස්වභාවය තමයි මේ මහා භූත ධර්ම හතර කිනම් අවස්ථාවකවත් වෙන්වෙන්ව පවතින්නේ නැහැ. කියන්නේ එකටමයි පවතින්නේ. ඒක ප ဋ ාණ ප්‍රකරණයේදී පෙන්වා දෙනවා ඒකං මහා භූතං තින්නං මහා භූතානං නිස්සේ පච්චේන පච්චයෝ ඊට මේ තයෝ මහා භූතා ඒකස්ස මහා භූතානං නිස්සේ පච්චේන පච්චයෝ ඊළඟට ආයෙත් පෙන්වා දෙනවා ඒකස්ස නැද්වි දේ මහා භූතා දීන්නම් මහා භූතානම් නිස්සේ පච්චේන පච්චයෝ කියනවා දැන් එක මහා භූත ධර්මයක් එක මහා භූත ධර්මයක් අනිකුත් මහා භූත ධර්ම තුන සමග එකට එකතු වීම තමයි පවතින්නේ ඊළඟට පස්සේ කියන ඒ කියන්නේ මේ එක මහා භූත ධර්මයකට අනිත් මහා භූත ධර්ම තුනේම උපනිශ්‍රයක් ලැබෙනවා. ඒක ඒකං මහා භූතානං තින්නම් මහා භූතානම් නිස්සේ පච්චේන පච්චයෝ කියලා දේශනා කරන්නේ. ඒක ප ဋ ාණේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න පුළුවන් හොඳටම. ඊට පස්සේ ආය පෙන්වා දෙනවා දැන් තයෝ මහා භූතා දැන් තවත් මහා භූත ධර්ම තුන අනිත් එකට උපනිශ්‍රේ වෙලා තමයි පවතින්නේ. ඊට පස්සේ කියනවා දේ මහා භූතා දීන්නං මහා භූතානං නිස්සේ පච්චේන පච්චයෝ. මහා භූත ධර්ම දෙකක් අනිත් මහා භූත ධර්ම දෙකට උපනිශ්‍රේ වෙලා. කියන්නේ එකට පවතිනවා කියලා පෙන්වා දෙනවා. එතකොට ඒවා තමයි දැන් මහා භූත ධර්ම හතර. ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර. දැන් අපේ ඊට පස්සේ තේරුම් ගන්න ඕන දැන් මේවාට මහා භූත කියන නාමය භාවිත කරන්නේ කවර හේතුවක් නිසාද කියන එක. එතකොට දැන් නොඑක් අර්ථ තියෙනවා. දැන් එකක් පෙන්වා දෙනවා මහන්ත පාතුභාවට්ටේන මහා බුහුතා. දැන් මහත් මහත් සෙහින් පහළ වෙන නිසා මේවාට මහා බුහුත කියලා කියනවා. ඒ කියන්නේ දැන් මේ පඨවි ආදී ධාතු කොටස් කියන්නේ ඇහැට පේන ද්‍රව්‍ය නෙවෙයි. බොහෝම සූක්ෂම දැන් සූත්‍ර දේශනාව තුල උගන්වන්නේ මේවා ද්‍රව්‍යයන් හැටියටනේ. දැන් පඨවි කියන අපිට කියන්නේ පොළව. ද්‍රව්‍යයක් හැටින් අපිට පේන්නේ. ආපෝ කියන අපි කියන ජලය. තේජෝ කියනකොට ගින්න, වායෝ කියනකොට මේ වායුව. හැබැයි අභිධර්ම පිටකය තුල මේව උගන්වන්නේ ද්‍රව්‍ය වශයෙන් නෙවෙයි මේ ක්‍රියාමාත්‍ර නැත්නම් බොහොම සූක්ෂම හරියට විදුලිය වගේ ක්‍රියාමාත්‍ර පමණයි කියලා කියනවා. එතකොට මේ වගේ ධාතු කලාප වශයෙන් කෝටි ගාණක් එකතු වෙලා තමයි අපිට මේක වස්තුවක් හැටියට පේන්න තියෙන්නේ. දැන් අපි හිතමු අබෑටයක් ගත්තාම මේක ද්‍රව්‍යයක් හැටියට අපි හිතන්නේ පොඩි දෙයක්. නමුත් ඒක තුලත් මේ රූප කලාප කෝටි ගාණක් තියෙනවා. ඒතරේ රූප කලාප කෝටි ගාණක් තමයි අපි මේ එක වස්තුවක් හැටියට දකින්නේ. ඒතර අභිධර්මයේ තුල මේ රූප විග්‍රහය තුල අපිට පෙන්වා දෙන්නේ අපි මේ වස්තු හැටියට මුලා වෙලා ඉන්න දේ තුල තියෙන යථා පැවැත්ම කවරක්ද කියන එකයි මේ තුල විග්‍රහයට ලක් කරන්නේ. ඉතින් එතකොට දැන් මේ මේවට මහා භූත කියලා කියන්නේ මේ මහාන්ත පහතු භාවට්ටේන මහා භූතා. මේ මහත් මහත් සෙයින් පහළවන නිසා. ඒතර මහත් සෙයින් පහළ වෙනවා කියලා කියන්නේ දැන් අපිට පේන්න තියෙනවා මේ මිනිස්සෙක් හැටියට මිනිස්සු රූපයක්. විශාල රූපයක් අපිට පේන්න තියෙනවා. එතකොට ඒ වගේම මේ සත්තුන්ගේ රූප, මේ ගස් කොළන්, මේ විශාල පර්වත, හිමාල පර්වත වගේ මේ පෘථිවි, මේ විශාල සාගර ওই විදිහට ලොකු වස්තු අපිට පේන්න තියෙනවා. නමුත් ඇත්තටම ඒවායේ විශාල වස්තු හැටියට පෙනුනට ඒ තුල තියෙන්නේ මේ රූප කලාප කෝටි ගානක එකතුවක් තමයි අපිට ලොකු වස්තුවක් හැටියට පෙන්වලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි දැන් විශාල වෘක්ෂයක් ගහක් ලොකු වස්තුවක් හැටියට පෙනුනට අපි ඕක කපලා අරගෙන ගිනි තියලා ගත්තොත් එහෙම අන්තිමේදී කුඩා අලු ටිකක් දක්වාම අපිට ඒක අවසානයේ විද්දිමාන. නමුත් ඒකත් ඒකේ අවසාන ඵල නෙවෙයි. ඒ ටිකත් අපිට ඕන නම් තවත් කුඩා කරන්න පුළුවන්. ඒතර අන්න අර මහත් මහත්සෙයින් පහළ වුණාට නමුත් ඇත්තටම එහෙම දෙයක් එතන विद्यमान වෙන්නේ නැහැ. අනේ ඒ නිසා තමයි කියලා දෙන්නේ දැන් මේ ලෝක ධාතුව කොයිතරම් විශාල වුණත් ලෝක විනාශයේදී මේ ඔක්කොම දැන් ගින්නෙන් සුළඟින් ජලයෙන් විනාශ වෙනකොට දැන් ගින්නෙන් දැවිලා අවසන් වෙනකොට කියනවා හරියට මේ මහා මේරු පර්වත හිමාල පර්වත පෘථිවි ආදී මේ ලකුවට තියෙන හැම වස්තුවක්ම හරියට මේ කපුරු දැල්ලුවා වගේ අවසානයේ මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ කියලා කියනවා. අන්න මහා භූත ධර්මයන්ගේ ලක්ෂණය. ඒතර අන්න නමුත් අපිට මේක ලකෝ වස්තු හැටියට මවලා පෙන්නනවා. අන්න ඒ නිසා තමයි මේවාට මහා භූත කියලා කියන්නේ. අන්න මහන්ත පාතු බහා වටේන මහා බුහුතා. ඒතර අපේ ශරීරය උනත් එහෙමනේ. දැන් මේ ශරීරය අපි ලොකුවට තිබුණාට මේකේ තියෙන මේ ධාතු කොටස ටිකක්. ඒතර මේක අපි මේ ගියාට පස්සේ දැව්වට පස්සේ අලු චුට්ටක් ඉතුරු වෙනවානේ. ඒතර ඒක තවත් මොකක් කර කරන් පස්සේ ඒක මුකුත්ම නැති වෙන තැනට එනවා. ඒතර අන්න මේ ලොකුවට වස්තු හැටියට මවල පෙන්නලා තිබුණාට එහෙම එකක් නෑ මෙතන. අන්න අර මහත් මහත් සෙයින් පහළවන නිසා තමයි මේවාට මහා භූතය කියලා නමක් භාවිත කරන්න එක එකක්. ඊට පස්සේ කියනවා වංචකත්තා අභූතේන මහා භූතාති සම්මතා කියලා. ඒ කියන්නේ දැන් මහා අභූත කියලා කියන්නේ දැන් අසත්‍යයෙන් බොරුවෙන් වංචා කරන නිසාත් මේවාට මහා භූත කියලා කියනවා. දැන් මහා අභූත කියන්නේ බොරුවනේ. එතකොට ඒ වගේ මේ අසත්‍යයකින් අභූතයකින් වංචා කරන නිසා මේවාට අපි මහා භූත කියලා කියනවා. ඒ කියන්නේ වංචා කරනවා කියලා කියන්නේ දැන් නැති වස්තුවක් ඇති දෙයක් හැටියට මවලා පෙන්නනවා. ඒතර අපි මේ ලෝකයේ තුල මුලා වෙනවා නම් ඒ මුලා වෙන්නේ මේ පටවි ආදී ධාතු කොටාසයන්ට හැර වෙනත් මොකේටද අපි මුලා වෙන්නේ? මුලා වෙන්න දෙයක් නැහැ අපිට. අපි මේ අර නැති දෙයක් ඇති හැටියට වංචා කරලා මේ මවලා පෙන්නන මේ මහා භූත ධර්ම. එතන මේ ලස්සන දේවල් හැටියට, වර්ණවත් දේවල් හැටියට මවලා පෙන්නනවා. එතකොට දැන් පඨවි ආදී ධාතු කොටාසවල දැන් අපේ ඇහුවොත් දැන් පඨවි ආදී ධාතුන් තුල තියෙන වර්ණය කුමක්ද? දැන් පඨවි ධාතුවේ වර්ණය කුමක්ද? එහෙම වර්ණයක් තියනවද? නෑ. එතකොට නමුත් අපිට මේ ලස්සන නිල් පාට, කොළ පාට, මේ ලස්සන ලස්සන වර්ණ මවලා පේන්න තියෙනවා ලොකු වස්තු හැටියට. ඒතර අන්න මේ පටවියාදී ධාතු සමූහයක් එකට එකතු වුණාම අන්න නැති දෙයක් මවලා පෙන්නනවා. අන්න ඒ නිසා තමයි මේක වංචා කරනවා කියලා කියන්නේ. ඒතර අපි ඒ නිසානේ මේ ලෝකයට මුලා වෙලා ඉන්නේ. දැන් මේ ලෝකයේ තුල අපි කොයිතරම් දේවල් වලට මුලාවටපත් වෙනවද? ඒ හැම දෙයක්ම මේ මහා භූත ධර්මයන්ගෙන් ඇති කරන වංචනික ස්වභාවයක්. ඒතර ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ මහණෙනි යමෙක් රූපය හරියට යථාභූත ඥාන දර්ශනයෙන් දැක්කොත් ඒ කෙනා ඒකම උපනිශ්‍රේ වෙනවා කියන මේ සසරෙන් මිදෙන්න. දැන් ඒ කියන සමාධියෙන් භික්කවේ භාවේත සමාහිතෝ යථාභූතං පස්සති පජානාති කිංච යථාභූතං පජානාති රූපංච සමුදයං චත්තංගමංච අන්න රූපය රූප සමුදය කියන්නේ රූපේ හට ගැනීම ඊට පස්සේ රූප නිරෝධය අන්න ඒක දකින්න කියනවා ඒක දැකපු කෙනා මේකට කලකිරෙනවා නිබ්බින්දති නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති අන්න නිවනට එළඹෙනවා ඒතර අපි මේ රූප ගැන හරි ආකාර අවබෝධයක් නැති නිසා අන්න අපි මේවා මේ ලස්සන දේවල් හැටියට වස්තුන් හැටියට විශාල දේවල් හැටියට ප්‍රියමනාප දේවල් හැටියට මුලා වෙලා තියෙනවා එතකොට ඒවා මේ මහා භූත ධර්මයන් විසින් ඇති කරන මුලා බවක් තියෙන එතන. අන්න ඒ නිසා තමයි මේ පෙන්වා දෙන්නේ අර වංචකත්තා අභූතේන මහා භූතාති සම්මතා කියලා. මේ නැති දෙයකින් මවලා පෙන්නලා වංචා කරන නිසා මේවාට මහා භූත කියලා කියනවා. ඒක එකක්. ඊට පස්සේ ආයෙත් කියනවා මේ යක්කිනියාදයෝ විය. හරියට දැන් ඉස්සර මේ කාන්තාර මාර්ගවල මේ යන අය සමහර මේ යක්ෂණියෝ ඉන්නවා අමනුෂ්‍ය කොට්ටාස ඉන්නවා. ඒතර මේගොල්ලෝ මේ විසිතුරු රූප මවාගෙන ඇවිල්ලා මේ කාන්තාරයේ යන මිනිස්සු රවට්ටනවා. මුලාවටපත් කරනවා. එහෙම රවට්ටලා ඒගොල්ලන්ව ගොදුරු කරගෙන ආහාරයට ගන්නවා. අන්න මේ මහා භූත ධර්මත් හරියට ඒ වගේ කියලා කියනවා. ඒ කියන්නේ මේ යක්ෂණියෝ වගේ මේ නැති රූපයක් මවා පෙන්වමින් ලෝකයා මුලාවට පත් කරවනවා. රවට්ටනවා කියලා කියනවා. ඉතින් දැන් යක්ෂණියෝ කියන જાතිය එදා කාලේ හිටියා. දැන් අදත් ඇති. අපි දැකලා නැහනේ. දැන් <laughs> එතකොට නමුත් ඒ කාලේ මේ එහෙම ඇවිල්ලා මුලාවට පත් කරා කියලා කියනවා. ඒතර දැනුත් ඔය අපේ සමාහලට අහලා තියෙන මේ රාත්‍රී කාලේ ඔය ගමන් බිමන් යන අයට මේ ලස්සන රූපම අවලා පෙන්නලා සමහරු බය වුණා කියලා කියනවා. නේ සමහරු බය වෙලා මිය ගියා කියලාත් කියනවා. ඒතකොට එහෙම අනේ යක්ෂණියන්ගේ ස්වභාවයක්. අන්න මේ මහා භූත ධර්මත් ඒ වගේ කියනවා. මේ නැති රූපයක් මවලා පෙන්නලා මේ ලෝකයා මුලා බවට පත් කරනවා කියලා කියනවා. අන්න ඒ නිසාත් මේවාට මහා භූත කියලා නමක් භාවිත කරනවා. ඉතින් ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ මුළු ලෝකය තුලම තියෙන්නේ මේ මහා භූත ධර්ම කොටාසයක් විතරයි. ඊට එහා කිසිවක් අපිට සම්මුඛ වෙන්නේ නැහැ. ඉතින් මේ මහා භූත ධර්ම ඒ වගේ නොඑක් ආකාරයේ වංචා කරමින් විපත් පමනුවමින් මහත් මහත්සේන් පහළ කරමින් මේ සත්වයා මුලාවට පත් කරවනවා. ඉතින් ඒව තමයි මහා භූත කියන එක තේරුම් ගන්න තියෙන්නේ. ඊට දැන් මහා භූත ධර්ම හතරක් පෙන්නනවා. දැන් පඨවි. ඊට මෙතන පඨවිය කියලා කියන්නේ අර කක්කලත්ත ලක්ෂණා පඨවි. ඊට පඨවිය කියලා කියන්නේ කර්කශ ස්වභාවයෙන් යුක්ත දේ තමයි පඨවි කියලා කියන්නේ. හැබැයි අපි තේරුම් ගන්නකොට තේරුම් ගන්න ඕන කරන්නේ දැන් පඨවි ධාතුව තුල කාර්කශ ලක්ෂණය තියෙනවා කියලා නෙවෙයි. එහෙම ගත්තොත් වැරදි. දැන් පඨවි ධාතුව තුල කාර්කශ ලක්ෂණය තියෙනවා කියලා ගත්තොත් එතන වැරදි. ඒක තේරුම් ගන්න තියෙන්නේ කාර්කශ ලක්ෂණයම තමයි පඨවි කියලා කියන්නේ. එහෙම නැතු පඨවි ධාතුව තුල කාර්කශ ලක්ෂණය තියෙනවා කියලා හරියේ නැත්තම් කාර්කශ ලක්ෂණය පඨවි ධාතුව කියලා හරියේ එහෙම නෙවෙයි. ඒතර මේ කාරකස ලක්ෂණයම තමයි පටවි ධාතුව කියලා කියන්නේ. ඒතර ඒකෙත් නොයෙකුත් ප්‍රභේද තියෙනවා. දැන් පටවිය කියන එකත් ආකාර හතරකින් දක්වනවා. දැන් සසම්භාර පටවි, ලක්කන පටවි, සම්මත පටවි සහ තවත් එකක් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම කියන සසම්භාර පටවි. කියන්නේ සසම්භාර පටවි කියලා කියන්නේ මේ මහා පෘථුවිය වගේ විශාලව අපිට පේන දෙයක් තියෙනවා. අන්න ඒකට කියනවා සසම්භාර පඨවි කියලා. ඊට පස්සේ තියෙනවා ආරම්මන පඨවි. ආරම්මන පඨවි කියලා කියන්නේ දැන් කසිනාදී භාවනා වඩන අය පඨවි කසීනය සඳහා යම්කිසි ආරම්මණයක් ලබා ගන්නවා. අපි ඒක මීට පෙර සාකච්ඡා කරලා තිනවා. අපිට ඉදිරියේදීත් සාකච්ඡා කරන්න පුළුවන්. අපිට මේ භාවනා ගැන සම්මුඛ වෙන්නේ 9 වෙනි පරිච්ඡේදයේදී අභිධර්මාර්ථ සංග්‍රහයේදී. අපි තාම ඉගෙන ගන්නේ මේ 6 වෙනි පරිච්ඡේදය. එතකොට දැන් මෙතන මේ අර කසින ආදී නිමිති වශයෙන් ගන්න පටවියට කියනවා ආරම්මන පටවි කියලා. ඊට පස්සේ සම්මත පටවි කියලා කියන මේ පටවි ධානය පාදක කරගෙන ධානය උපදවාගත් අය ඒ තුලින් මේ ධානයේ බලයෙන් බ්‍රහ්ම ලෝකයේ තුල උපදිනවා. අන් ඒ අයට සම්මතයක් තියෙනවා මේ පටවි කියන නාමයෙන් යුක්තව ඒ පටවි දේවා කියලා සම්මතයක් තියෙනවා. අන්න ඒකට කියනවා මේ අනිකුත් නාම. ඒ කියන්නේ සසම්භාර පටවි, ආරම්මන පටවි, සම්මත පටවි කියන්නේ ඒකට. ඊට පස්සේ කියන ලක්ෂණ පටවි. ඒ කියන්නේ දැන් පටවි ධාතුවේ ලක්ෂණය තමයි කරකච ස්වභාවය. අන්න ඒ ලක්ෂණය උපනිශ්‍රය කරගෙන අපි ඒකට නමක් භාවිත කරනවා ලක්ෂණ පටවි කියලා. ඉතින් මෙන්න මේ ආකාර හතර. එතකොට ඒ පටවි ධාතුව තුලත් තියෙනවා අර මොලොක් ස්වභාවය ඊට පස්සේ තද ගතිය හැපෙන ස්වභාවය තමයි පඨවි කියලා කියන්නේ. එතකොට පඨවි ස්වභාවය කියනකොට අපි මුලිනුත් සිහිපත් කරා මේක තනිව තියෙන එකක් නෙවෙයි. ඒතර පඨවි ධාතුව තුල ආපෝ තේජෝ වායෝ කියන අනිත් භූත ධර්ම හතරක් තියෙනවා. ඒතර මේකේ තියෙන උත්සන්න ස්වභාවය සලකලා තමයි අපි ඒකට පඨවි ධාතුව කියලා කියන්නේ. කියන්නේ දැන් අනිකුත් ධාතු තුනත් මේ තුල विद्यमान වුණාට මේකේ පටවි ධාතුව උත්සන්නයි. අනේ ඒ නිසා තමයි පටවිය කියලා කියන්නේ. දැන් අපි මේ සඳ එළිය, හිරු එළිය වගේ දේවල් තුලත් මේ ධාතු හතරම තියෙනවා. එතකොට දැන් මෙතන මුදු ආකාරයෙන් මොලොක් ආකාරයෙන් වෙනකොට දැන් හිතන්න අපේ යම් වෙලාවක ඔන්න මේ කවුරු හරි කෙනෙක් තමන්ගේ හිස පිරිමදිනවා. එතකොට කියනවා දැන් හොඳ සනීපයි කියලා කියනවා. ඒතර ඒ තුල තියෙන්නේ කුමක්ද? පටවි ධාතුවනේ. දැන් හිස පරිමදිනවා කියලා ගැටෙන්නේ පටවි ධාතුව. එතකොට අන්න එතන ඇති වෙන මොලොක් ස්වභාවයෙන් පටවි ධාතුව. ඊට පස්සේ ඒ යතින්ම හයියෙන් පහරක් ගහන ඔලුවට. දැන් මොකද වෙන්නේ? අන්න එතකොට අන්න තද ගතිය. අන්න ඒත් පටවි ධාතුවමයි. ඒතර එතන මේ මුළු මුදු ආකාරයෙන් මොලොක් ආකාරයෙන් ඊට පස්සේ තවත් බර ස්වභාවයෙන්ුත් පටවි ධාතුව विद्यमान වෙනවා. ඊට පස්සේ ලැහැල්ලු ස්වභාවයෙන් දැන් අපි දැන් පුළුන් ගොඩක් ගත්තාම මෙතන තියෙන්නේ පටවි. හැබැයි එතන පටවි ධාතුව තිබුණට එතන අනිකුත් ධාතු තුනක් තියෙනවා. එතන තියෙන්නේ අර වායෝ ධාතුව සහ පටවි ධාතුව දෙකම ඒ තුල විද්‍යමාන අර අපි මුලින් සිහිපත් කරේ අර ද්වේ මහා භූතා ද්වීන්නං මහා භූතානං නිස්සේ පච්චේන පච්චයෝ කියලා මේ මහා භූත ධර්ම දෙකක් තවත් දෙකකට උපනිශ්‍රේ වෙලා පවතිනවා කියලා. ඒතර දැන් පුළුන් ගොඩක් තුල තියෙන පටවි. නමුත් ඒක අර වායෝ ධාතුවෙන් පුම්බවලා තියෙන්නේ. ඒතර ඒක අපිට සැහැල්ලු දෙයක් හැටියට වැටහෙනවා. ඒතර ඒ තුල තියෙන්නේ පටවි ධාතුවමයි. ඉතින් අපි ඒතර තේරුම් ගන්න තියෙන්නේ මෙතන පටවි කියලා කියන්නේ මේ තද ආකාරයට, මොලොක් ආකාරයට, අනතුරු මේ බර ආකාරයෙන් සැහැල්ලු ආකාරයෙන් මේ තදට ගැටෙන හැපෙන ස්වභාවය තමයි පටවි කියලා කියන්නේ. ඒතරේ පටවි ධාතුව පිළිබඳව අවබෝධයක් නැති වුනහම ගැටෙන්න පුළුවන් ඕන වෙලාවක. පැහැදිලිද? ඒ කියන්නේ ගැටෙන්න පුළුවන්. දැන් සමහර ලාවට අපි හිතමු දැන් කවුරු හරි කෙනෙක් අපේ ඇඟේ හැපෙනවා නම් දැන් බස් එකේ එහෙම යනකොට සමහර ලාවට කකුල් එහෙම පාගනවනේ. ඒතර ඇඟේ හැප්පෙනවා. ඒතර සමහර අය මේකට රණ්ඩුත් වෙනවනේ. එතකොට දැන් මේ කෙනෙක් ඇඟේ හැපුණා කියලා කියන්නේ මොකද්ද? දැන් ඔන්න පටවි ධාතුවක් පටවි ධාතුවක් සමග ගැටෙනවා. එපමණක් නෙතන තියෙන්නේ. ඒතර දැන් ඒක Tamanට හානිදායකයි නම් ගැටෙනවා. හැබැයි හානිදායක ස්වභාවයක් නැත්තම් ගැටෙන්නේ නැහැ. එතන තියෙන්නේ තේත් පටවියමයි තියෙන්නේ. ඒතර අපි තේරුම් ගන්න ඕන මෙතන මේ අර බාහිර පටවි ධාතුව වශයෙන් අපි යමක් භාවිත කරනවා නම් ඊට පස්සේ මේ තමන්ගේ අය සලකන මේ ආධ්‍යාත්මික වශයෙන් යම් පටවියක් සලකනවා නම් ඒ දෙක තුලම වෙනසක් නැහැ. ඒතර පටවිය කියන්නේ මේ තද ගතියෙන්, මොලොක් ගතියෙන් ඒ ස්වභාවය අපි තේරුම් ගන්න. ඒක මේ පටවිය කියන එක තේරුම් ගන්න තියෙන නුවණින්මයි තේරුම් ගන්න තියෙන්නේ. මේ ධාතු ස්වභාවය. ඒතර මේවාට ධාතු කියන නම භාවිත කරන්නේ සත්ව නොවන පුද්ගල නොවන කියන අර්ථයෙන්නේ. ධාතු කියලා කියන්නේ. ඒ කියන්නේ සත්වයේක් පුද්ගලයේක් නෙවෙයි කියන අර්ථයෙන්. එතකොට දැන් සාමාන්‍ය ජීවිතය තුළ අපේ මේ ශරීරය තුළ වෙනම අපේ පටවි කොටස් කියලා නම් කරනවනේ කොටස් ටිකක් මේ කේසා ලෝමා නකා දන්තා තචෝ මංසං නහාරු මේ ඔක්කොම පටවි කොටස්නේ පටවි කොටස් ඔක්කොම 20ක් තියෙනවා. එතකොට මෙතන පටවි කොටස් කියලා අපි නම් කළාට දැන් කේසා ලෝමා කියලා නකා මේ දත් සම නහර ওই විදිහට ගත්තාම දැන් මේ තුල පටවි විතරක් නෙවෙයි තියෙන්නේ නේ ඊළඟට ආපෝ තේජෝ වායෝ කියන ඒ ඔක්කොමත් තියෙනවා. නමුත් ඒකේ උත්සන්න භාවය සලකා අපි ඒවට කියනවා මේ කෙස් ආදී දේවල් පටවි කියලා. ඒතරන්නේ ඒ අනුසාරයෙන් අපි තේරුම් ගන්න ඕන මේ Tamanගේ මේ ශරීරය තුල යම් පටවි කියන ධාතුවක් සලකනවා ඒකත් මේ බාහිර ලෝකයේ අපි පටවි කියලා යම් දෙයක් සලකනවා නම් ඒකත් අතර කිසි වෙනසක් නැහැ. ඒ තුලත් සත්පුද්ගල භාවයක් නැහැ. මේ තමන්ගේ යයි සලකන මේ පටවි ආදී ධාතු කොටස් තුලත් එහෙම මම කියලා හරි මගේ කියලා හරි සත්පුද්ගල භාවයක් නැහැ. එතකොට දැන් අපිට බාහිර පටවිය නම් පැහැදිලිව තේරෙනවා මේවා පටවි ධාතු මේවා තුල සත්පුද්ගල භාවයක් නැහැ කියලා. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් පවත්නා පටවි ධාතු ගැන අපිට තියෙනවා නේද හැඟීමක් මේක මේ මෙතන මේ සත්වයේ මේ සත්ව සත්වයේගේ කොටසක් කියලා හැඟීමක් තියෙනවානේ දැන් අපි කෙස් ලෝම් නිය දත් සම ওই විදිහේ පටවි කොටස් ගත්තාම අපිට හිතෙනවාද මේවා මේ සත්වයක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි නෑනේ එහෙම හිතෙන්නේ මේ මේ මම මේ මගේ අන්න එතකොට අපි එතන ඒ පටවි ධාතුව ග්‍රහණය කරගෙන තියෙන සත්ත්ව පුද්ගල වශයෙන්. නමුත් බාහිර ලෝකයේ පටවි කොටාස තියෙනකොට අපි ඒව ග්‍රහණය කරන්නේ නැහැ. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ බාහිර වශයෙන් යම් පටවි ධාතුවක් තියෙනවා නම් මේ තමන්ගේ සැලකන ආධ්‍යාත්මික වශයෙන් යම් පටවි ධාතුවක් තියෙනවා නම් ඒ දෙක අතර කිසි වෙනසක් නැහැ. පටවිය කියන එක පටවි ධාතුවක්මයි. අන්න ඒ අනුසාරයෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. කියන්නේ පරමාර්ථ ධර්මය පරමාර්ථ ධර්මයක් හැටියටම තේරුම් ගන්න ඕන. ඒකයි පාඩේ. අපිට තව ඉදිරියේදී මේ ගැන ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන්. අද මේ රූප සමුද්දේශයේ හැටියට අපි මේ තාම මේ නාමය නාම මාත්‍රිකව මේ හඳුනා ගැනීම පමණයි මේ සිදු කරන්නේ. ඒතර එකට කියන පටවි. ඊට පස්සේ ආපෝ. මෙතන ආපෝ කියලා කියන්නේ වැగిරෙන ඊට පස්සේ වැగిරෙන ස්වභාවයටත් කියනවා පැතිරෙන ස්වභාවයටත් කියනවා. මේ ආපෝ ධාතුව තුල තියෙන දැන් ආපෝ ධාතුව කියන්නේ අතිසූක්ෂම රූප කලාපයක්. කියන්නේ රූප කොටාසයක්. ඒක දැන් පඨවි ධාතුව ඊළඟ තේජෝ වායෝ කියන ධාතු තුන අපට ස්පර්ශ වුණාට දැනුණට ආපෝ කියන එක දැනෙන්නේ නැහැ. ආපෝ කියන එක දැනෙන්නේ නැහැ අපිට. ඒ කියන්නේ ඒක බොහොම සූක්ෂම ධාතු කොටාසයක්. ඒක අනිත් ධාතු එකට මේ මුසු කරවලා. කියන්නේ මේ කියන්නේ ඒක විසිරෙන්නට නොදී එකට බැඳලා තබා ගන්න ස්වභාවය තමයි ආපෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක හරියට දැන් සිමෙන්ති කුඩු ටිකකට ජලය ටිකක් දැම්මහම ඒක එකට මේ විසිරෙන්නට නොදී එකට අල්ලලා තියා ගන්න ඕනේ හකුලවා තියා ගන්න ඕනේ. අන්න එතකොට ඒක සිදු කරලා තියෙන්නේ ආපෝ ධාතුවෙන්. ඒතර ආපෝ කියන්නේ ජලය නෙවෙයි. ඒතර ජලය තුලක් තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු කොටාස හතරම තියෙනවා. ඒතර දැන් අපි හිතන්නේ දැන් ජලය කියන එක දැන් අපි ජලයට අත දැම්මොත් අපිට ගැටෙනවා. ඒතර එතන ඒ ගැටෙන්නේ ජලය නෙවෙයි. ඒ ගැටෙන්නේ ආපෝ ධාතුව නෙවෙයි. ඒ ගැටෙන්නේ ඒකේ තියෙන පටවිය. දැන් ඒක තවත් හොඳට තේරෙනවා. දැන් ගම්වල එහෙම දැන් නාන්නකොට දැන් පීලිවැලනේ නාන්නේ. මේක ඔයත් කොහොමද දන්නේ? අපි නම් ඒක අත්දැකලා තියෙනවා. එතකොට දැන් ඒ පීලිවලින් නානකොට දැන් ඉහිලින් වතුර වැටෙනකොට ඔලුවට වැටෙන්නේ. ඒතර අය සමහරට දැඩි විදිහට වේගෙන් පතිත වෙනවා. එතකොට ඒ දැනෙන්නේ ජලය නෙවෙයි ආපෝ නෙවෙයි දැනෙන්නේ. ඒ ආපෝ කියන්නේ ආපෝ ධාතුව කියන මේ ජලය තුල තියෙන පටවිය තමයි දැනෙන්නේ. ඒතර ඒකෙන් හොඳටම පැහැදිලි මේ හැම ධාතු කොටාස කියන එක වෙන් නොවි එකටමයි පවතින්නේ. වෙන වෙනව පහළ වෙන්නේ නැහැ. ඒතර එහෙම වුණොත් අර පටවි ධාතුව විතරක් තනියෙන් පහළ වෙනවා කියලා කියන්න වෙනෝනේ. එතකොට බුදුදහමේ කොතනකවත් මේ ඒක හේතුවක් උගන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ එක එකම හේතුවක් නිසා වස්තුන් හටගන්නවා කියන එකක් උගන්වන්නේ නැහැ. කියන්නේ මේ හේතු ප්‍රත්‍ය ධර්ම රාශියකින් තමයි පහළ වෙන්නේ. එතකොට අන්න ඒ නිසා තමයි මේ හැම වස්තුවක් තුළ මේ පටවි ආදී ධාතු කොටස් ටික අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් අර සාංශාරික ජීවිතයේ පුරාවටම මේවා සත්ව පුද්ගල වශයෙන් එකක් වශයෙන් ග්‍රහණය කරගත්ත නිසා අපිට මේක විග්‍රහ කරගන්නකොට ටිකක් අමාරු වෙනවා. ඉතින් ඒක තමයි මේ තථාගත ධර්මයේ තුල මේක නොඑක ආකාරයට විග්‍රහ කරලා බෙදලා දක්වලා තියෙන මේ සත්පුද්ගල භාවය විඳින්න අවශ්‍ය නිසා. දැන් ඉදිරියේදී අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ ඝන හතරක් තියෙනවා. ඒ කියන්නේ මේ වෙන වෙන පවත්නා දේවල් එකක් හැටියට අපිට වැටහෙන ස්වභාවයක් තියෙනවා. අන්න එතකොට මේ සන්තති ඝන, සමූහ ඝන, ආරම්මන ඝන, කෘත්‍ය ඝන කියලා ඝන හතරකින් තමයි මේ ලෝකයේම ආවරණය කරලා තියෙන්නේ. අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ආපෝ ධාතුව කියන එක අපි හඳුන්වලා දුන්නේ මේ වැගිරෙන ස්වභාවය, පැතිරෙන ස්වභාවය, අනිත් අනිත් ධාතු ඔක්කොම එකට බඳලා තියෙන ස්වභාවය තමයි ආපෝ ධාතු කියලා කියන්නේ. ඉතින් අපිට තව ඉදිරියේදී මේක ගොඩාක් විග්‍රහ කරන්න පුළුවන්. ඉතින් අද දවසේදී අපිට මීට වඩා විග්‍රහ කරන්න කාලයක් නැහැ. ඉතින් මේ ඇති කරගත්ත ඒ ධර්මඥානෙ තවදුරටත් පොත්පත් බලලා කියවලා මේ ඥානය හොඳින් දියුණු කරගෙන මේ පටවියාදී ධාතුන් තුල පවත්නා ලක්ෂණයන් තත්වාකාරයෙන් අවබෝධ කරගෙන මේ ලෝකයන් තුල ඇලීම් ගැටීම් දුරු කරලා Taman විසින් ප්‍රාර්ථනා කරන බොහෝ දියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත් ධර්මඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි